දවසේදී නිවන් මඟ ධර්මදේශනා මාලාව යටතේ ආර්ය වංශය පිළිබඳ වූ ඒ පිළිබඳව කියවෙන හතරවන දේශනාව ගෞරවනීය දේශකයන් වහන්සේ විසින් පවත්වනවා. සමන්ත චක්කවාලේසු අත්‍රාගතන්තු දේවතා සද්දම්මං මුනි රාජස්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 පුරත්තිමා වේපීදිසාය විහෙරති සේව අරතිං සහතින තං අරති සහති පච්චිමා චේපීදිසාය විහෙරති සේව අරතිං සහතිනං නතං අරති සහති උත්තරාය චේපීදිසාය විහෙරති සේව අරතිං සහතින තං අරතිං සහති දක්ඛිනාය සේපී දිසාය විහෙරති සේව අරතිං සහති නතං අරති සහති සංකිස්සේතු අරති රති සෝහි වික්ඛවේ ධීරෝයිති සදාබුද්ධ සම්පන්න පින්වත්නි සම්මා සම්බුදු පියාණන් වහන්සේ දේශනා කරපු ධර්මයට අනුව අපේ ජීවිතය සකස් කර ගැනීමේ අරමුණෙන් පෙළ ගැහිලා ධර්ම ශ්‍රවණය කරන මේ පින්වත් අය හැම කෙනෙක්ම අධිෂ්ඨාන කරගන්න ඕනේ. බුදු පියාණන් වහන්සේ දේශනා කරපු ධර්මය අපේ ජීවිතයට එකතු කර ගැනීමෙන් තොරව ස්ථීර සැනසීමක්, ස්ථීර නිවීමක්, ස්ථීර වශයෙන් දුක් නැති කර ගැනීමක් සිදු කරගන්න පුළුවන් කමක් නැති බව. සාරාංශකේ කල්පලක්ෂයක කාලයක් තිස්සේ නියත විවරණ ලබා ගත්තයින් පස්සේ විතරක් පෙරුම්දම් පුරපු මහ බෝසත්යන් වහන්සේ ඒ උතුම් පාරමිතා ශක්තියෙන් තුන් ලෝකයේම අවබෝධ කරගත්තට පස්සේ ඒ අවබෝධ කරගත් උතුම් ධර්මය තමන්ගේ ජීවිතයට එකතු පාදා කරගත්ත මේ මහා උත්සමයන්න් වහන්සේලා ඒකන්තම් පරිපූර්ණං ඒකන්තම් පාරිශුද්ධං සංකලිතං කියන ආකාරයට මේ සාසනික බ්‍රහ්මචර්යාවේ පිරිසිදුවම පරිපූර්ණවම හික්මෙන්නට ඕනේ කියලා කිසිම ආකාරයකින් කෙලෙස් ධර්මයක් තමන්ගේ ජීවිතයට එන්නේ නැති වෙන්න හිත ආරක්ෂා කරගෙන කටයුතු කරපු ආකාරය එහෙම කටයුතු කරපු කරන අනාගතේ කරන්න බලාපොරොත්තු වෙන එහෙම කටයුතු කරලා සාමාන්‍ය පුතග්ජන භූමියෙන් අත මෙදිලා ආර්ය වංශිකයෙකු බවට පත් වෙච්ච උත්තරමයන්න් වහන්සේලා ඒ තත්ත්වයට පත් වෙන්න පත් වුණාට පස්සේ ජීවන ජීවිතය පිළිබඳව තියෙනා වූ ඒ ජීවන ජීවිතය සහ ඒ තත්ත්වයට පත් වෙන්න භාවිතා කරපු ප්‍රතිපදාව පිළිබඳවයි අපි මේ සාකච්ඡා කරමින් ඉන්නේ. ඉතින් මේකදී මූලිකව මතක් කරගන්න ඕන පිළිබඳව එවැනි මහා උත්තරම ස්වභාවයකට පත්වෙච්ච උත්තරමයන් වහන්සේලාගේ ජීවිතය පිළිබඳව අපි මේ සාකච්ඡා කරමින් ඉන්නේ අපිට හැකි පමණින් ඒ සිතුවිලි ඒ උතුම් මානසික තත්ත්වයන් පිළිබඳව අනුමාන වශයෙන් දැනගෙන දේශනා කර දේශනා කිරීම මේ සිද්ධ කරන්නේ. ඒක අපි මතක් කරන්න ඕනේ. මොකද එහෙම උත්තම ගණයේ ඒ තරම් වටින ඒ මහා ගාම්භීර ඊ타මත්ම නිවිච්ච ඒ උතුමන් වහන්සේලාගේ සිතුවිලි සහ ඒ ප්‍රතිපදාව පිළිබඳව අපි අපිට හැකි ප්‍රමණින් මේ දේශනා කරන්නේ මතක් කරන්නේ අන් අයගේ යහපත ඇතිවීම සඳහා මේක මම හිතන්නේ කෙතරම් යෝග්‍යද කියලා මට හිතා ගන්න අමාරුයි. නමුත් ඒකේ අපිට යහපතක් වෙන බව නම් පැහැදිලිකමක් තියෙනවා. නමුත් මට මේ කියා ගන්න ඕන කියලා තියෙන්නේ ඒ ඔය කියන ප්‍රතිපදාව සහ ඒ සිතුවිලි නැත්නම් ඒ උත්තරමයන් වහන්සේලාගේ සිතුවිලි අපිට ස්පර්ශ කරගන්න අපේ මනසින් අනුමාන වශයෙන් දැන ගැනීම අතිරු කාරණාවක්. අපි ළඟාවිය යුතු තැනක්. ඉතින් ඒකින්ද ඒ අතිරුතාවය කියාගෙන තමයි ග්‍රන්ථවල සඳහන් වෙන ආකාරයත් වැටහෙන ආකාරයට මේ කටයුතු සිදු කරන්නේ. මේ පිළිබඳව යම් වැරද්දක් වුණා නම් වැරද්දක් වෙන්න තියෙන ඉඩකඩක් තියෙනවා. ඒ පිළිබඳ අපි හැම වෙලේම මහා සංඝරත්නයෙන් සමහා භජනය කරමින් තමයි මේ දේශනාව සිද්ධ කර යුතු තියෙන්නේ. කොහොම නමුත් කමක් නැහැ. අපි දැනට යම් ප්‍රමාණයක් කතා කරා. මම මතක් කරලා තිබුණා මේ ආර්ය වර්තිකයෙකු තුල තියෙන සන්තෝෂය පිළිබඳව කතා කරනවා කියලා. ආර්ය වර්තිකයෙකු තියෙන සන්තෝෂය පිළිබඳව ඒ කියන්නේ මේ ගිහි ජීවිතයෙන් අතමිදලා ගිහි ජීවිතයේ නැත්නම් සුතග්ජන භූමියේ ඉන්න කෙනා සතුට වෙන්න ගොඩාක් දේවල් කරනවා. ඒවට කියනවා ගේහ නිස්සිත සෝමනස්යන් කියලා. ඒවට කියනවා ගිහි ජීවිතයේ ලබන නැත්නම් පංචකාම සම්පත්තිය පස්කම් සැපයන් හින්දා ලබන්නා වූ යම් සැපයක් තියෙනවා නම් ඒ සැපයට කියනවා ගෙහෙන්සික සෝමනස්සය කියලා. ඉතින් මේ මේ සෝමනස්සයන් විඳින්න තමයි සාමාන්‍ය මනුස්සයා එහි ඇලෙමින් ඉන්නේ. හැම වෙලේම ඒ වයින් තමයි සතුට වෙන්න බලන්නේ. ඇහැට පේන රූප, ශබ්ද, ගන්ධ, රස, ස්පර්ශ, ධම්ම ආදී දේවල් වලින් සතුට වෙමින් කටයුතු කරන්නා තමයි මේ කෙනා. ඉතින් කොයි කාගේ හිත සතුටේ තමයි ඇලෙන්නේ. ඒ හිතේ ස්වභාවය පින්නත්. එතකොට මේ අරියවංශිකයා අරියවංශ ප්‍රතිපදාවේ ඉන්න කෙනා ආර්ය මාර්ගයේ වඩන කෙනා අන්න ඒ ඇත්තොත් බොහෝම සන්තෝෂයෙන් කටයුතු කරනවා. ඒ ඇත්තෝ ඒ ඇත්තෝ සන්තෝෂයෙන් කටයුතු කරන්නේ ඒකට අපි ඊයේ පෙරේදත් මතක් කරා චීවර සන්තෝෂය, ත්‍රිඳපාත් සන්තෝෂය, කේනාසන සන්තෝෂය සහ භාවනා රමතා කියන හතරෙන් සමන්නාගතවයි දැන් මේ අපි මාතෘකා කරගත්ත ගාථාවේ තියෙන්නේ කුමන දිශාවේ වාසය කරත් මේ අරියවංශිකයා සතුටෙන් සහ අරතියට තමන්ව මැඩගෙන යන්න නොදී තමන් විසින් අරතිය මැඩගෙන වාසය කරනවා අය කියලා. රති අරති කියන දෙකම ප්‍රහාණය කරමින් වාසය කරනවා කියලා. දැන් රතිය කියන්නේ ඇලීම අරතිය කියන්නේ නොඇලීම. දැන් මොකද්ද මේ ඇලීම නොඇලීම දෙකම අයින් කරගෙන වාසය කරනවා කියලා. ඉතින් එතන අරතිය කියලා කියන්නේ අදි කුසලයන්හි නොඇලීම රතිය කියන්නේ ඇලීම අරතිය කියන්නේ අදි කුසලයන්හි නොඇලීම කියන ධර්මතාවය අපේ සිත්වල තියෙනවා. පොඩි දෙයක් භාවනාවේහි ඇලෙන්නේ නැහැ හිත. සීලයේ හිත ඇලෙන්නේ නැහැ. හිත ඇලෙන තැන තමයි අපේ හැම වෙලේම වාසභූමිය වෙන්නේ. හවුද නැද්ද? බලන්න දවසේ වැඩිපුර වෙලාවක් මතක් වෙන්නේ. වැඩිපුර වැඩිපුර අරමුණු වෙන්නේ. වැඩිපුර අපි කතා කරන්නේ. ඒ ඒ කාලේට ඇල්ලලා තියෙන දේවල් ගැනද නැද්ද? වැඩිපුර යන්න හදන්නේ. නේද? දරුවෝ ගැන ඇල්ලලා තියෙන කාලේට දරුවොත් එක්කම ඉඳ බලනවා. එතකොට ආදරය, ප්‍රේමය වගේ දේවල් වල ඇල්ලලා තියෙන කාලේට ඒවත් එක්කම ඒවත් එක්ක මිඳ බලන ඒවා ගැනම කතා කරනවා. කෙනෙකුට ආදරෙන් ඉන්න කාලේ ඔයෙන් හරි ගිහලා මේ මාතෘකාව තමයි දාගන්නේ එතන. නේද? දේශපාලනය වගේ දෙයකට ඇවිල්ලා ඉන්න කාලේ කොහෙන් හරි ගිහිල්ලා එතෙන් තමයි හිත යන්නේ. එහෙම කාලවල ගැන පොඩ්ඩක් ජීවිතේ මතක් කරන්න. මේ තමන්ගේ ජීවිතය ගත්තොත් එහෙම එක එක එක එක කාලවල වල මේ මේ දේවල් ගැන කතා කරගෙන හිටියා. ඉතින් තාම ආවත් දන්නේ භාවනාව ගැන කතා කරන කාලයක්. නේද? අවල් දන්නේ නැහැ. හැම වෙලේම භාවනාව ගැන, හැම වෙලේම කුසල් වර්ධනය ගැන, හැම වෙලේම නිකම්මය ගැන කතා කරන කාලයක් ආවත් දන්නේ නැහැ. එහෙම කාලෙකුත් එන්න වෙනවා හැමනම්. නේද? අන්න ඒක තමයි කියන්නේ අදි කුසලයන්හි නොඇලීම කියන එක යට වෙලා කුසලයන්හි ඇලීම හරිද කුසලයන්හි ඇලීම ඇති කරගන්න ඕනේ ඊළඟට අකුසලයන්හි ඇලීම ප්‍රහාණය කරගන්න ඕනේ එතකොට අන්න ඒ විදිහට තමයි අරියවංශ ප්‍රතිපදාවේ ඉන්න ධීර තනත්තා කියලා සඳහන් කරන්නේ ධීරයා කියලා සඳහන් කරන්නේ මේ වීර පුද්ගලයා අරතියට තමන්ව මැඩගෙන යන්න දෙන්නේ නැහැ. ඒ වගේම අකුසලයන් අකුසලයන්ගේ ඇලෙන කියන රතියට තමන්ව මැඩගෙන යන්න දෙන්නේ නැහැ. ආන්ගේ මොන විසාවේ හිටියත් ඒ තනත්තා එහෙම වෙන්නේ නැහැ. ඇයි එහෙම ඒ උත්මයා එහෙම වෙන්නේ නැත්තේ? එයා විසින් රති අරති දෙකම මැඩ ගන්නවා කියන එකයි. ඉතින් මේක කොහොමද කරන්නේ කියලා අපි පොඩ්ඩක් සාකච්ඡා කරගන්න ඕනේ. අපි කවුරුත් සන්තෝෂයෙන් ඉන්න සූදානම් වෙලා ඉන්න අය. අපි හැම වෙලෙම හිත ඇලෙන්නේ සතුටෙහි. එතකොට මම මේ අත්ංගෙන් අහනවා මේ පංචකාම සම්පත්තිය හින්දා සීලය ආදිය පළුදු වෙනවද නැද්ද? සිල් පළුදු වෙනවද නැද්ද? ප්‍රාණඝාත, අදත්තාදාන, කාමීත්‍යාචාර, මුසාවාද, අතිපදන් මේ බොරු හැම කියන්න වෙන්නේ පංචකාම සම්පත්තිය නිසාද? ඒතර සිල් පළදු වෙනවා අපේ අතේ. කාමයේ වර්ධ හැසිරීම වෙන්නේ පංචකාම සම්පත්තිය නිසායි. හොරකම් වෙන්නේ ආසාවන් හින්දා. නේද? එහෙනම් අපේ හිත පංචකාම සම්පත්තියේ ලොල්භාවය තියෙනකොට මොකද වෙන්නේ? සීලය කඩන්න අපේ හිත පුළුවන් තරම් නැඹුරු වෙනවා. සීලය කඩලා සතුට වෙනවද නැද්ද ඊට පස්සේ? සීලය කැඩීමෙන් සතුට වෙනවා. ඒක පෘථග්ජන ස්වභාවයක්. ඇයි? හොරකමක් කරලා හොරබඩුව දැකීදී සතුටුද නැද්ද? මේ කාමයේ වර්ධව හැසිරෙන්නේ සතුටු වෙන්නද නැද්ද? බොරු කියලා අනුන්ව රවට්ටපම සතුටුද නැද්ද? කේලම් කියලා බිඳවපුවම සතුටුද නැද්ද? සතුට වෙන්න ඒවා කරන්නේ. හැබැයි ඒ සතුට තියෙන්නේ මාත්‍රිය වෙලාවකයි. ඒතකොට හිත ඇවිලා තියෙන තැන්වල තැන්වලට හිත අරගෙන ගිහිලා ඒකෙම යෙදෙන මේ හිත ඒවා ලබා ගන්නයි මේ බුරු කියන්නේ කියලා කියන්නේ පරිසවචන කියනවා නෙවෙයි කියවෙනවා. ඉතින් අන්න ඒ ස්වභාවයේ තියෙන අපේ මේ సంతානය පින්නත් නේ මම අහන මෙයාගේ යම් කාලයක් අකණ්ඩව සිල් රැකකොත් සීලයේ ಗುಣ දැනගෙන අකණ්ඩව සිල් රැකකොත් මොකද වෙන්නේ? අර පිරිසිදුව වාසය කිරීම නිසා පීඩිත කෙලෙස් ධර්මයන් වලට ක්‍රියාත්මක වෙන්න ඉඩ නොදුන්න නිසා අපේ හිත ඒවෙන් සුට සුට ඈත් වෙලා අර සීලාදී ගුණධර්ම ආරක්ෂා කරපු හින්දා අපේ හිතෙන් සතුටක් උපදින්න පටන් ගන්නවා. මං කොච්චර පිරිසිදු හිටියද? මං කොච්චර කාටවත් කරදරයක් කරන්නට හිටියද? මං කොච්චර සංවරව වාසය කරාද කියලා මේ චිත්ත සංතානය අපේ පින්නත් මේ චිත්ත සංතාණයෙන් සතුටක් උපදිනවා නිකලෙස් වූ සතුටක්. ඒක නෙක්ඛම්ම සහගත සෝමනස්සයක්. හරිද? ඇයි? අතහැරීමක් හිඳයි. ප්‍රාණඝාත කළ යුතු තැන් අතහැරියා. අදත්තා අදත්තා දාන කළ යුතු හොරබඩු අතහැරියා. තමන්ගේ හිතේ. කාමයේ වර්ධය ඇසිරිය යුතු තැන් හා ඒ අවස්ථා මගහැරියා ඒවා හිතෙන් අතහැරියා. බොරු කියලා කටයුතු කරපු කෙනා බොරු කියන්නත් සත්‍යවාදීවම කතා කරලා ඒ බොරු ලෝභය ලෝභයෙන් හෝ දේශයෙන් හෝ බොරු කියන්නේ මෝහයෙන් හෝ ඒත් ඒවා අතහැරලා දැම්මා ආන්ගේ අතහැරීම නිසාවෙන් ඇති වෙන මහා සතුටක් තියෙනවා ආන්ගේ සතුට වින්දොත් අපි පින්නන්නේ මොකද වෙන්නේ සිත එහි හැලෙනවා හැලෙන්න පටන් ගන්නවා හරි හිත ඒක හැලෙන්න පටන් ගන්නවා ඊට පස්සේ දන්නවා මොකද වෙන්නේ කියලා ඊට පස්සේ වෙන්නේ කලින් සිල් කඩන්ඩ කඩන්ඩ කඩන්ඩ කියලා බල කරපු මේ හිත දැන් සිල් රකින්න රකින්න රකින්න කියලා බල කරන්න පටන් ගන්නවා. කලින් සිල් කඩන්න කඩන්න කියලා බල කරපු මේ සිත දැන් සිල් කඩන්න දෙන්නේ නැත්තේ කලින් සිල් කඩන්න බල කරේ මේ සිතමයි දැන් සිල් රකින්න දෙන්නේ නැත්තේ මේ සිතයි. එහෙනම් පංචකාම සම්පත්තියෙන් එහාට ගිය සතුටක් තියෙනවා කියලා තේරෙනවද? නේද? අපි මේ විඳින වැරදි කර කර විඳින සැපයට එහා ගිය දැන් සිල් කැඩීමෙන් සතුට ඇති වෙන්නේ කඩන වෙලාව විතරයි. කාමයේ වර්ධව හැරිලා කෙනාට කාමයේ වර්ධව හැසිරීම සිද්ධ වෙන වෙලාවේ සතුට තියෙනවා. ඊට පස්සේ සතුටුද? ඊට පස්සේ තියෙන්නේ මහා පශ්චත්තාපයක්, දුකක්, එපා වීමක්, කලකිරීමක්, Taman ගැනම Taman ගැනම එපා වෙන ස්වභාවයක්. මොකද්ද මම මේ කරේ කියලා. නමුත් අර වගේ සිල් රැකීමෙන් උපදනා වූ සතුට තියෙනවා නම් ආන්ගේ සතුට මේ හිත ප්‍රමෝදයටපත් කරනවා පින්නත් මේ එක දිගට එක දිගට එක දිගට මේ සිතේ විශාල සතුටක් විශාල යහපතක් විශාල ප්‍රමෝදයක් විශාල ප්‍රීතියක් ජනිත කරනවා අන්න ඒ වගේ ඔන්න ඔය ටික දැනගෙන අපේ පින්නත් මේ ඒ ඒ සතුට ඇත්තටම ඔය සිල් කැඩීමෙන් ඇති වෙන සතුටට වඩා ගොඩාක් ප්‍රබලද නැද්ද හිතේ අවික්ෂේප භාවයේ හින්දා වික්ෂේප භාවයේ හින්දා හිත විසිරිච්ච හින්දා ඇතිවන්නා වූ නොයේකුත් නොයේකුත් අරමුණු වල කාම අරමුණු වල හිත විසිරීම හින්දා ඇතිවන්නා වූ යම්කිසි පීඩිත තත්වයක් තියෙනවද? එහෙම තැන් තැන් වල විසිරි විසිරි ගන්නා වූ සතුටක් හෝ තියෙනවද? හිත එක්තෙන් කිරීමෙන් ඊට වැඩිය විශාල සතුටක් උපදවා ගන්න පුළුවන්. සමාධියකින් උපදනා වූ සතුටක්. ප්‍රීති පරිසංවේදී සුඛ පරිසංවේදී ආදි වශයෙන් ඒ උපදනා වූ ප්‍රීතිය ගැන බුදුරජාන් වහන්සේ දේශනා කරන්නේ දිව්‍ය ලෝක සැපයට වඩා වැඩි සැපයක් කියලයි. මේ අත දන්නවනේ එක මොහොතක එක මොහොතක අපි දන්නවා සමහර වෙලාවට මේ ලෝකේ යම් යම් සුබ දේවල් යම් යම් හොඳ දේවල් වගේ අපිට ලැබෙන ජයග්‍රහණවලදී මේ මුළු කය පුරාවට පැතිර ගිය ප්‍රීතියක් අත්විඳලා නැද්ද? පස්වන ප්‍රීතිය කියන්නේ නේද? එතකොට අන්න ඊට වඩා වැඩි ප්‍රීතිය. ඒ ඒ පස්වන ප්‍රීතිය නිකන් විදුලි කොටනවා වගේ ඇවිල්ලා නැති වෙලා ගියා. දැන් පොඩි දෙයකින් නැති වෙලා ගියා. දැන් මුළු ඇඟ පුරාවටම දැනිලා උඩින් උඩින් යනවා වගේ දැනිලා නැති වෙලා ගියා. ඒ වගේ අපිට ඒ වගේ අවස්ථා මතක ඇති. අන්න ඒ වගේ ප්‍රීතියක් එක දිගට තමන්ගේ සිතෙන් නැగి නැగి නැగి නැగి නැగి නැగి යන ස්වභාවයකටපත් වුණොත් හිතන්න අන්න සමාධියකින් ධ්‍යාන මට්ටමකදී ලබන්නා වූ ප්‍රීතිය. හරිද? අපි මේ එක එක එක එකව කරලා අනුන්ගේ මත රඳා පැවතිලා නේද? සොච්චමක් වගේ කුංජි ප්‍රීතියක් ලබනවා පින්නත් මේ පංචකාම සම්පත්තියෙන්. ඒක එතනම හරියට දෝංකාරයක් වගේ බිම ගහපු රබර් බෝලයක් වගේ අනිත් පැත්තට දුක උපද්දවනවා. එහෙම දුක උපද්දවන්නේ නැති තමන්ගේ හිත ඇතුළෙන්ම නැగిලා යන දෝරේ ගලාගෙන යන උල්පතිකින් ගලන වතුර වගේ එක දිගට එක දිගට එක දිගට හිත ප්‍රමෝදයටපත් වෙලා මහා ප්‍රීතියක් භුක්ති විඳින්න අතුලාන්තයෙන් ඉඳ තිරණා. රූප ශබ්ද ගන්ධ රස ස්පර්ශයෙන් දා සතුට වෙන්නේ මොකද්ද? සිත. මේ සතුට වෙන්නේ සිත. රූප ශබ්ද ගන්ධ රස ස්පර්ශයෙන් හින්දා සතුට වෙන සතුට රූප ශබ්ද ගන්ධයන් රස ස්පර්ශයන් නැති වෙනකොට නැති වෙනවා. නමුත් මේ සතුට එහෙම නැති වෙන එක මේක වෙන දේවල් මත සඳහා පවත්න එකක් නෙවෙයි. ඉතින් අන්න එවැනි වූ සතුටකින් තමයි අරියවංශිකයා නිවන ජීවත් වෙන්නේ. හැම වෙලෙම සතුටින් ඉන්න කෙනෙක්. හරිද? බාහිර ලෝකේ යාට අදාළ නැහැ. බාහිර ලෝකෙට යොසුකම් කරනවා. බාහිර ලෝකෙට හැම වැඩක්ම සිද්ධ කරලා දෙනවා. Tamanට කළ හැකි හැම උදව්වක්ම කරනවා. නමුත් බාහිර ලෝකයට අදාළ නැහැ. ඇතුලෙන් උපදින උල්පතක් තියෙනවා නම් සතුට උල්පතක් තියෙනවා නම් බාහිර දේවල් වල අවශ්‍යතාවය මොකටද? තේරෙනව නේද මම කියන එක? ඉතින් අන්න ඒ වගේ ජීවිතයක් ගෙවන්න. එන හැම වෙලේම සන්තෝෂයෙන් ජීවත් වෙන කෙනෙක්. ඇයි? අරතියට මැඩගෙන යන්න දෙන්නේ නැහැ. රතියට තමන්ව මැඩගෙන යන්න දෙන්නේ නැහැ. කුමන අරතියටද? අදිමාත්‍රීය කුසලයන් වල හිත නොයැලෙන්නවා වූ කියන අර්ථයට යට වෙන්න දෙන්නේ නැහැ. හරිද? සටනක යෙදිලා ඉන්න කෙනෙක් කිසිම සතුරෙකුට ඉස්මතු වෙන්න දෙන්නේ නැතුව දක්ෂව සටන් කරන්නේ යම්තේද ආන් වගේ මේ අරියවංශ ප්‍රතිපදාවේ ඉන්න ඒ මහා උත්තමයා නිබඳව නිරතුරුව නිබඳව නිරතුරුව කුසලයන්හි අකුසලයන්හි ඇලීම යට කරගන්නවා කුසලයන්හි නොඇලීම යට කරගන්නවා අකුසලයන්හි ඇලීම යට කරගන්නවා කුසලයන්හි නොඇලීම යට කරගෙන තමන්ගේ හිත නිවන දක්වා ආරමුණු කරගෙන වාසය කරනවා. ඉතින් මෙන්න මේක කරද්දී වැඩියෙන්ම ඇලෙන දේවල් එන්නේ අපි ඊයේ පෙරේදා දවස් කීපෙම සාකච්ඡා කරා. අම්මා තාත්තා සහෝදර සහෝදරියෝ ඥාති මිත්‍රාදීන් ඔය ඔක්කොම අතහැරලා දාලා ගිය මේ පෞජ්‍යා භූමියටපත් වෙච්ච ආර්ය වංශ ප්‍රතිපදාවේ යෙදෙන උත්තමයාණන් වහන්සේලාට වැඩියෙන්ම බාධා වෙන්නේ අනිත් ඔක්කොම අතහැරලා දැම්මට සිව්පස්සේ අතහරින්න බෑ ජීවත් වෙන්න ඒ හතර ඕන හින්දා කියලා මම පැහැදිලි කරා. ආන්ගේ සිව්පසය පාවිච්චි කරද්දි පින්නස්නි සිව්පසය Tamanට අවශ්‍ය දේවල් පාවිච්චි කරද්දි ඒවා හින්දා සතුටු වෙමින් කටයුතු කරනවා. කොහොමද ඒවා හින්දා සතුටු වෙන්නේ කියලා බලන්න ඕනේ. අපි දැන් සිව්පස්සේට අදාළව ගිහියත් අන්න මොනවද තියෙන්නේ? අපිට පින්ඳ පාත වෙනකොට මේ රටේට ආහාර. අපිට සිවුරු වෙනකොට මේ රටේට ඇඳුම්. අපිට සේනාසන වෙනකොට මේ රටේට කෙවල් දරවල අපිට ගිලම්පසෙන් වල මේකට තියෙන බෙහෙත් හේතු. ඒකට මේ ඇත්තොත් අපි නිකන් සේනාසන කියලා ගමුකෝ. එකක් ගමුකෝ මම ඔක්කොම පැහැදිලි කරන්න යන්නේ මම කොයි තාම කෙටියෙන් මම මේ කාරණා ටික මතක් කරන්නේ. අපේ ජීවිතවල මේ අත්තන්ගේ ජීවිතවල ගෙවල් හින්දා සතුට වෙනවද නැද්ද? ගේ හදලා, ගේ පාට ගාලා, ගේ ලස්සන කරලා, මල් තියලා, මල් පෝච්චි තියලා, හ්ම් එක එක ඒවා කරලා සතුටක් ලබනවද නැද්ද? ඔව්. ඒ සතුට හොඳයිද නැද්ද? හොඳයි. හැබැයි පොඩ්ඩ එහෙම වුණොත් මොකද? ගේ හොඳට ලස්සන කරගන්නවා. ලස්සන ගේකින් තමයි සතුට වෙන්න පුළුවන් කියලා. අන්තිමට ගේ නම් ලස්සනට තියෙනවා. රප් කරගෙන ඉන්නවද නැද්ද වෙන වෙන ප්‍රශ්නෙන්ද? ගෙට විතරව ගෙට පුළුවන්කමක් නැහැ පින්නත් මේ අපේ සතුට ස්ථිරවම සකස් කරන්න. නේද? එහෙම නේද? නමුත් මේ බලන්න මේ අරියවංශිකයා සතුට වෙන්නේ එහෙම නෙවෙයි. මම ඉස්සෙල්ලා කිව්වා ඒක ඕකට කියනවා ගේහ නිස්සිත නැත්නම් පංචකාම සම්පත්තියෙන් ලබන්නා වූ සතුට කියලා. හරි අරියවංශිකයා සේනාසනයේ හින්දා සතුට වෙනවා. ඒ සතුට වෙන්නේ නෙක්ඛම්ම නිස්සිතවයි. මේක අතහැරලයි සතුට වෙන්නේ. චීවරය අතහැරලයි පාවිච්චි කරන්නේ. ඒක අතහැරලයි සතුට වෙන්නේ. මේ අත්ව ඇඳුම් හින්දා මේ අත්තකට ඒක අතහැරලා සතුට වෙන්න පුළුවන්. අතහැරනවා කියන්නේ පාවිච්චි කරන්නේ නැතුව ඉන්නවා කියන එක නෙවෙයි. හරි මේ කියන්නේ තමන්ගේ සිතෙහි ඒක නොඇලිය. මොකද්ද? ඇලීමට ඉඩ දෙන්නේ නැහැ. හරිද? එතකොට නොඇලීමට කුසලයේ නොඇලීමට ඉඩ දෙන්නේ නැහැ. කුසලයේ ඇලෙන්න කටයුතු කරන අකුසලයේ අධි කුසලයන්ගේ නොඇලීමට ඉඩ දෙන්නේ නැහැ. ඒ ඉඩ දෙන්නේ නැතුව පාවිච්චි කරන්න ඕනේ. දැන් අපි අඳින ඇඳුම ඇඳලා ඒක හැඩතල බලලා ඒකෙන් තමන් ලස්සනයි කියලා මාන්නයක් ඇති කරගෙන ලෝභයෙන් කටයුතු කරනවා නම් අකුසලයන්ගේ ඇලිලාද නැද්ද? ඇලිලා. ඇඳුම මොකද්ද කියලා දන්නේ නැතුව කටයුතු කරනවා. ඉතින් ඒකින්ද අපි මේ පිළිබඳ බොහෝ දේවල් සාකච්ඡා කරා. නමුත් මේ ක්‍රමවේදය ගැන අපි පොඩ්ඩක් මතක් කරමු. කොහොමද මේ පැවිද්දා නැත්නම් කොහොමද අරියවංශ ප්‍රතිපදාවේ ඉන්න කෙනා කොයි විදිහටද මේ සිව්පසයෙන් සතුටු වෙන්නේ කියලා. පළවෙනි එක පින්නක්නේ විතක්ක සන්තෝෂය. අපි සේනාසන සන්තෝෂ මං කියන්නේ හතර හතරෙන්ම සතුට වෙනවා කියලා. පළවෙනි එක තමයි විතක්ක සන්තෝෂය. මොකද අපි දෙයක් ගැන කල්පනා කරනවා. විතක්ක කියන්නේ අපි කල්පනාවට ගන්නවා. අපි විතර්ක පහල කරගන්නවා. නැවත නැවත මෙනෙහි කරනවා. හරිද? ගෙයක් ගැන, ආහාර ගැන, ඇඳුම් ගැන කල්පනා කරද්දී සාමාන්‍ය මනුස්සයා කල්පනා කරන්නේ මට මේ වගේ ඇඳුමක් තිබ්බනම් හොඳයි, මට මේ වගේ තිබ්බනම් හොඳයි, මට මේ වගේ තිබ්බනම් හොඳයි. එතකොට මට මේකෙන් ලොකු වෙලා ඉන්න පුළුවන් මට මේකෙන් ලස්සනට ඇඳගෙන යන්න පුළුවන් අනිත් අයගේ අවධානය ගන්න පුළුවන් මට මෙහෙම වෙන්න පුළුවන් කියලා පීඩා සහිතවම කනස්සලු සහිතවම අපේක්ෂා සහිතවම තණ්හාවෙන්ම කල්පනා කරනවද නැද්ද? විසුණු වහන්සේ එහෙම නෙවෙයි අපි පින්නන්නේ සේනාසනය ගැන කල්පනා කරනවා නම් කල්පනා කරන්නේ මට මේ Brahmachari ජීවිතය ගත කිරීම සඳහා රැඳෙන්න තැනක් නැත්නම් අන් අයට අන් අයට පින් සිද්ධ කරගන්න මගේ මේ කුසල ජීවිතය මම මේ කුසල පරිපූර්ණ කරගන්න ජීවිතය මගේ මේ බ්‍රහ්මචාරී ජීවිතය ගෙවන්න මට යම් තැනක් පූජා කරලා අනේ කෙනෙකුට පිනක් කරගන්න අවස්ථාවක් ලබා දෙන්න පුළුවන් නම් හොඳයි ඊළඟට මට ලැබෙන තැනක ඉන්න පුළුවන් ඉන්න පුළුවන් මම ලැබෙන විදිහට මෙතන ඉන්නවා ආන් ඒ විදිහට මේ කලින්ම ඇති කරගන්න විතර්කය ලෝභ දේශ මොහ වලින් තොර මහා සංඝරත්නයාගෙන් හෝ නැත්නම් වෙනත් සංඝ ගණයාගෙන් හෝ එහෙම නැත්නම් වෙනත් දායක කාරකාදීන්ගෙන් හෝ සමාජතම ලද දෙයකින් හෝ කොයි විදිහකින් හෝ මේ සෙනසුණක් ගැන කල්පනා කරන්නේ මේක මාලිගාවක් වගේ අදාගෙන මේක මෙන්න මේ වගේ අන් අයට පේන්න ලෝභ දේශ මොහ ඇති කරගෙන කටයුතු කරන්නට කියන අදහසින් නෙවෙයි සාසනික බ්‍රහ්මචාරියාව නිවැරදිව ගෙවන්න මැසි මදුරුවන්ගෙන් ආරක්ෂා වෙන්න සීත උෂ්ණයෙන් ආරක්ෂා වෙන්න ඉසගෝර සර්පයන්ගෙන් ආදී ආරක්ෂා වෙන්න මට මේ වගේ වනසෙනසුනක නැත්නම් මේ වගේ නිශ්චල තැනක හැම වෙලෙම ඒක මේ ශුන්‍යාගාරයක් වෙන විදිහට හැම වෙලෙම ශුන්‍යාගාරයක් වෙන විදිහට නිදහස් ඉතා නිදහස්ව ජීවිතයක් ගත කරන්න කියලා නිකලෙස්තම ලෝභ දේශ මොහ නැතුවම කල්පනා කරනවා. එතකොට සාමාන්‍ය පුද්ගලයාගේ ගයක් ගැන කල්පනා කර කිරීමෙන් එයාට ඇති වෙන්නේ රාග දේශ මොහ. මේ උත්තරේ අතීතයේ වැඩ වාසය කරපු වික්ෂුන් වහන්සේලා මේ වගේ තැන්වල රැඳුණාය මේ වගේ තැන්වල රැඳිලා කෙලෙස් දුරු කරාය කියලා ආන් එහෙම කල්පනා කරන්නේ මට මේ මැස්සන්ගේ කරදරේ, මදුරුවන්ගේ කරදරේ, සර්පෙන්ගේ කරදරේ, විසගෝර ලොකු සත්තුන්ගෙන් තියෙන කරදර ආදී වශයෙන් මේ වාගෙන් අත මිදුණොත් මට මගේ යහපත උදා කරගන්න පුළුවන්, මට නිවන් දකින්න පුළුවන් නේද? ආන් එහෙම කල්පනා කරනකොට සන්තෝෂයක්ද උපදින්නේ නැද ඒක ඒක පංචකාම සම්පත්තියෙන් උපදින සන්තෝෂයක්ද නැත්නම් නෙක්ඛම් හැඟීමෙන් උපදින සන්තෝෂයක්ද? ඒක නෙක්ඛම්යෙන් උපදිනා වූ සන්තෝෂයක්. එහෙනම් විතක්ක සන්තෝෂෝ කියන තැන ආර්ය වංශිකයා සතුට වෙනවා පිළිබඳ. මම කියන්නේ මේ ලෝකයේ අපි අපේ මානසික తত্ত্বය තියාගෙන අපි අපේ මානසිකත්වය තියාගෙන ඒ මානසිකත්වය තුල ඉඳගෙන මේ ලෝකෙ විඳිනවා. අපිට ගෝචර වෙන්නේ නැති අපිට අහු වෙන්නේ නැති ඒ දේවල්ම භාවිත කරලා දැන් ඉන්න තැන ගැන නෙවෙයි කියන්නේ ඉන්න තැන ගැනම උසස් ආකාරයෙන් ඉන්න තැන ගැන Tamanට පීඩනයක් අනාගත පීඩනයක් ඇති නොවන විදිහට ඒ ගැන වෙනස් මෙනෙහි කරන ක්‍රමවේදයක් තියෙනවා මේ ලෝකේ ඒ ඉන්න තැනින්ද කවදාකවත් දුකක් ඇති නොවන ආකාරයෙන් මෙනෙහි කිරීමක් වෙන. කියන්නේ උසස් චින්තකයෝ ඒ රහසේ රහසේ මේ ලෝකේ ලෝකේ විඳිනවා පින්නත්. ලෝක රසය විඳිනවා. ලෝක රසය විඳගන්න බෑ. ලෝභයෙන්, ද්වේෂයෙන්, මෝහයෙන් පීඩාවටපත් වෙච්ච අය පීඩාවටමයිපත් වෙන්නේ. එයා ලෝකය අන්ධකාරයේ ස්පර්ශ කරන්නේ. හරි. තමන්ගේ ලෝභය, දේශය, මෝහයෙන් හින්දා අර සුවදායකව මේ ජීවිතේ මේ සිසිල් පොළවේ සිසිල්ව ඉන්න බෑ පොළොව රත් වෙලා වගේ. සිසිල් සුළඟේ සිසිල්ව ඉන්න බෑ හුළඟ රත් වෙලා වගේ. Tamange අතුලාන්ත රත් වීම ධාමත්ම පීඩාකාරී ඒ මොකද ඉන්න තැනට පවා ඇඳුමට පවා ආහාරයට පවා ගිජු වෙලා තියෙන ස්වභාවය. ඒකද ඒවා ඒ භාවිතා කරන දේහින්දම මහා සතුටක් විඳින උත්මයෝ මේ ලෝකේ ඉන්නවා. ඉතින් ඒකයි අපි මහා සංඝරත්නය කරේ මහා ගෞරවයෙන් කටයුතු කරන්නේ. ඊළඟට පින්වත්නි මේ සේනාසනයක් හෝ පින්ඩපාතය හෝ හරිද සීවරයක් හෝ හොයාගෙන යනවා. අන්න ඒක ඒ හොයාගෙන යෑමේදී ඒකට කියනවා ගමන සන්තෝෂය කියලා. ගමන සන්තෝෂය කියලා කියන්නේ මේ හැම පියවරක්ම කමඨාන් කීසෙම යනවා. වෙන ඇත්තෝ අපේ සාමාන්‍ය ඇත්තෝ ගයක් හොයාගන්න යනකොට කුලියට හරින්න තැනක් හොයාගන්න යනකොට ඒව ගැන කල්පනා කරනවා ඒව ගැන කෙලෙස් සහිතව මේවා මෙහෙම වෙන්න ඕනේ මෙහෙම වෙන්න ඕනේ කියලා රණ්ඩු අල්ලනවා එක එක ඒවා. හරිද? මේ උත්තරමයෝ එහෙම නෙවෙයි. එක්කෝ මෛත්‍රී සහගත සිතුවිල්ල ප්‍රබල කරගෙන එක්කෝ අසුබ සංඥාව ප්‍රබල කරගෙන පින්ඩපාතේ වඩින ස්වාමීන් වහන්සේ අසුබ සංඥාවෙන් වඩිනවා. අසුබ සංඥාවෙන් වඩින ස්වාමීන් වහන්සේ අඩුම තරමින් තමන්ගේ පාත්‍රාවට දානි ටිකක් වැටෙන අත හරි අත විතරයි පේන්නේ කියලා හිතන්නකෝ. සිව බලාගෙන සංවරව යන භික්ෂුන් වහන්සේට අත විතරයි පේන්නේ. මේක සුකොමල අතක්ද කියලාවත් විනිශ්චය කරන්න යන්නේ නෑ කමඨහන් තීර්ථයේම මේ මස් කෑල්ලක් මේ ලේගුලියක් මේ ඇටසැකිල්ලක් ආන් ඉදිරියට කමඨහන් තීර්ථයේම මේ සේනාසන හෝ තමන්ගේ සිව්පසය සොයාගන්න කරන ගමනය ගමනය කමඨාන් සීසෙම සිද්ධ කරන පිළිබඳ. ඒක කෙලෙස් උපදවන්න දෙන්නේ නැහැ. ඒකින්ද ඒ හැම ගමනකදීම හැම ගමනකදීම නෙකම්ම වශයෙන් සන්තෝෂය උපදවා ගන්නවා. අව්‍යාපාද වශයෙන් සන්තෝෂය උපදවා ගන්නවා. අවික්කේප වශයෙන් සන්තෝෂය උපදවා ගන්නවා. අනිත්‍ය වශයෙන් සන්තෝෂය උපදවා ගන්නවා. අනාත්ම වශයෙන් සන්තෘප්තිය උපදවා ගන්නවා. ඒ මොකද කමඨහන් තීර්ථයෙන් වැඩම කරන නිසා. ඉතින් බලන්න සතුටෙන්ම ජීවත් වෙන විදිහ අරිය වංශ ප්‍රතිපදාවේ රැඳෙන අරිය වංශිකයා සතුටෙන්ම ජීවත් වෙන්න භාවිතා කරන විදිහ පින්නන්නේ. ඊළඟට පරිේෂණ සන්තෝෂය මේ ගමන තීර්ථය යනවා වගේම මේ සෙනසුනක් හොයන්න හොයන්න යද්දී ඒ පිළිබඳව කතා කරද්දී ඒ කටයුතු කරන්නේම පාපයට ලැජ්ජාව තියෙන පිරිස් එක්ක. පාපයට බය තියෙන පිරිස් එක්ක. ඒ වගේ අයත් එක්ක ඇයි මේවා ඊ타මත්ම විනයානුකූලව ඊ타මත්ම ධර්මානුකූලව කුණාලපනා ආදියට අහු වෙන්නේ නැති වෙන්න යන්ත යන්තමින් හෝ කුංචි පා කුංචි පාපී සිතුවිල්ලක්වත් එන්නේ නැති වෙන්න වෙන කෙනෙක්ව රවට්ටන්නේ නැති වෙන්න ලාභයෙන් ලාභය උපයන්නේ නැති වෙන්න ඊටාම ඊටාමත්ම පිරිසිදුම සිතකින් මම මේ සේනාසනය ලබා ගන්න ඕනේ මට පැටලෙන ඒවා වෙන්න බෑ මේ සේනාසනේ මං වාඩි වුණාම මේ සේනාසනයට මම ගිහිල්ලා අතුල් වෙලා ඉන්නකොට මට මගේ හිතට පැටලෙන දේවල් මං හපටිකම් කරා මං කුහකකම් කරා මම එක එක එක එක ආකාරයේ නිමිති කතා කිව්වා. එහෙම කියලා මම මේක බුදුරජාණන් වහන්සේගේ ශ්‍රාවක මහා සංඝරත්නයට නොපැ නොගැලපෙන විදිහේ කටයුතු කරා කියලා පසු පසුතැවිලි එන්නේ නැති වෙන්න ඉතාම පිරිසිදුව මේ සේනාසනය හරියට පින්ඩපාතය ගැන කියනවා නම් කොහොමද සඳහන් කරලා තියෙන්නේ මේ ලස්සන ජීවිතේ නේද හ්ම් කොහොමද ජීවත් වෙන්නේ කියලා බලන්න ආත්පසින් ආරක්ෂා කරගෙන මීමැස්සෙක් මලෙන් රොන් ගන්නවා වාගේ පින්ඩපාත කරන භික්ෂුවගේ පින්ඩපාතය. මීමැස්සා මලෙන් රොන් ගන්නකොට මීමැස්සට උන කරන දේ ගන්නවද නැද්ද? ගන්නවා. ඒ වගේම මලට පොඩි හරි හානියක් වෙනවද? නැහැ. මලට සේවයක් වෙනවද නැද්ද? පරාගණය වෙනවා. නේද? ඒ රිදීමක් නැතුව තැලීමක් නැතුව Tamanට අවශ්‍ය දේ උකහා ගන්න පින්ඩපාත කරන භික්ෂුව දන්නවා. ඒ වගේ ඒ භික්ෂුන් වහන්සේගේ ඇතුළත ඒ භික්ෂුන් වහන්සේගේ ජීවිතයට ලබා ගන්න දේ පිණිස මේ මාත්‍රීය අපිරිසිදුවක් නැතුව තමන්ගේ හිතේ ඝස්තනයක් ඇති වෙන්නේ නැති වෙන්න ගැටීමක් ඇති වෙන්නේ නැති වෙන්න මම මේ වගේ කරා මේ වගේ කරා කියලා මොකද මොනම ලාභය ලැබුවටත් වැඩිය හිතේ පිරිසිදුභාවය විසුණාන්තේ නමකට වටින්නේ සමාධිය අපේක්ෂා කරන ප්‍රඥාව අපේක්ෂා කරන අරියවංශිකයා මොන ලාභයෙන්වත් සතුට වෙන්න බෑ. ඒ මොකද ඒහි තියෙන ආදීනවේ හොඳටම දන්න හින්දා. ඒකින්ද වසමිත්ත දෙයක් පාවිච්චි කරන්න ගන්නවා වාගේ හරියට වතුර මේ අත්තු පාවිච්චි කරනවා වතුර භයානකද නැද්ද? ගින්දර පාවිච්චි කරනවා ගින්දර භයානකද නැද්ද? ඒක වරද්ද ගත්තොත් ඔක්කොම ඉවරයි. ඒ වගේ මේ පාවිච්චි කරන දේ තුළ තමන්ගේ හිතට පසුව ගැටීමක් එන්නේ නැති වෙන්න සමාධියට බාධාවක් වෙන්නේ නැති වෙන්න කිසිම ආකාරයකින් කිසිම තැනක මාත්‍රීය විනය විරෝධී දෙයක් ධර්ම විරෝධී දෙයක් සිද්ධ නොවි කටයුතු කරන්ද මේ පරිේශන කරන විශ්ව සූදානම් වෙනවා. ඉතින් ඒකට කියනවා පරිේශන සන්තෝෂය කියලා. අපේ අතොත් රස්සාවල් එහෙම හොයද්දි එහෙම දන්නේ. නේද? හම්බ කරද්දි එහෙම දන්නේ. තේරෙනව නේද? අපිට මේ ජීවිතයට එකතු කරගන්න බැයිද හා? පිරිසිදුවම ධර්මයෙන්ම හරිහම්බ කරගෙන ජීවත් වෙන අය නැද්ද? ඉන්නව නේද? යම් හේකින් මෙවැනි අදහස් අපේ සමාජයට ඇති වුණොත් හැම කෙනෙකුටම මම මෙන්න මේ වගේ ජීවත් වෙන්න ඕනේ කියලා. මේ රට ගැන කවර කතාවක්ද එහෙම නම් දිනුනෝ කියන එක නේද? ඉතින් ඒකින්ද භික්ෂුන් වහන්සේව අපි හැම වෙලේම මුදුමල් කඩක් වගේ ඉහළින් තියාගත යුතු වෙන්නේ ඒකයි. උන්වහන්සේලාගේ ජීවිත ඔන්න ඔය වගේ ඊටාම ගැඹුරෙන්ම සතුටෙන් ජීවත් වෙන පිරිසක් තමයි ආර්යවංශ ප්‍රතිපදාවේ රැඳෙන පිරිස. ඊළඟට පටිලාභ සන්තෝෂෝ ලැබෙන කෙනසුණක් තියනවද ලැබෙන පින්ඩපාතයක් තියනවද ඇතුලාන්තයෙන්ම පින්වත්නි මේ අරියවංශ ප්‍රතිපදාවේ ඉන්න කෙනා මේකේ උස් පහත් බවක් හිතන්නේ නැහැ. මේක උසස්ය, මේක පහත්ය, මේවා බාල දේවල්ය, මේවා වටින දේවල්ය කියලා එහෙම හිතන්නේ නැහැ. එහෙම හිතන්නේ නැතුව ලැබිච්ච දේ ඉතා සතුටින් බාර ගන්නවා. අවශ්‍යතාවයට විතරයි. මොකද අවශ්‍යතාවය? සීතස්ස පටිඝාතාය, උන්නස්ස පටිඝාතාය, දාංශ මකස වාතාතප සිරින්සප සම්පස්සානම් පටිතාතාය මැස්සන්ගෙන් මදුරුවන්ගෙන් සර්පයෙන්ගෙන් ආදී මේ දෂ්ට කරන සත්තුන්ගෙන් බේරෙන්න මේක පාවිච්චි කරන්න ඕනේ මේක මම පාවිච්චි කරන්නේ ඒකට අවුවෙන් රැස්සෙන් සීතෙන් උස්සෙන් ආදීන් ප්‍රවේශම් වෙන්නයි මට මේ සේනාසනය වුණ වෙන්නේ අන්න ඒ විදිහට ඒ අවශ්‍යතාවය විතරයි මේකේ උස් පහත් බවක් මේවා අහවල් ක්‍රමයට හදපු ඒවා මේවා මේ විදිහට වෙන්න ඕනේ ඒවා මේවා මෙහෙමයි මේවා උසස් වෙනසුන් මේවා පහත් වෙනසුන් ඒ වගේ කිසියම්ම කිසිම ආකාරයක සිතුවිලි උපදවා ගන්නෑ. ඉතින් ඒ විදිහට උපදවා ගන්නතුව ලැබිච්ච සෙනසුනෙන් මධ්‍යස්ථව ඊටාම සතුටු වෙමින් ජීවත් වෙනවා. හරිද? කොහොමද වෙනස? මොකද කියන්නේ? නේද? ඒ මොකද මේ මේ ලෝකය භාවිතා කරන්නේ ඇලෙන්නේ ගැටෙන්නේ ඒකයි කියන්නේ ඇලෙන්නේ ඇලෙන්නේ ගැටෙන්නේ නැතුව ඇලෙන්නේ ගැටෙන්නේ නැතුව මේ ලෝකේ භාවිතා කරන මේ විසුණු වහන්සේ ගැන බුදුරජාණන් වහන්සේ දේශනා කරන්නේ ජීරයෙක් කියලා. අරති රති සහෝහි වික්කවේ දීරෝහි අරති රති සහෝහි වික්කවේ දීරෝ මේ අරතියත් රතියත් නැති කරමින් යට කරමින් කටයුතු කරන වික්ෂුව වීරයෙක් ධීරයෙක් කියලා. ඒ මොකද ඒක ලේසියකට කෙනෙකුට කරන්න පුළුවන් දෙයක්. ඔලිම්පික් පදක්කමක් දිනන්න පුළුවන් පින්නක්. මහා ලොකු දේවල් කරන්න පුළුවන්. නමුත් Tamanගේ හිත පාලනය කරගෙන මේ විදිහට ලෝකයට නොඇලී ලෝකයේ කිසිවකට නොඇලී හාත්පසින්ම ආරක්ෂා සහිතව ජීවත් වීම එහෙම ලේසි පාසු කාරණාවක් නෙවෙයි. ඉතින් අපේ ඇයි අපි මේවා සාකච්ඡා කරන්නේ නේද මටත් මේ අතන්ට මේවා කතා කරනකොට බුදුරජාන් වහන්සේගේ ධර්මය තුල හික්මෙන භික්ෂුන් වහන්සේ ගැන කතා කරනකොට අපි දෙපාර්ශ්වයට මොකද වෙන්නේ? ජීවිතය නිකලෙස් කරගැනීමේ දැඩි අවශ්‍යතාවයක් වෙනවද නැද්ද? ජීවිතේ නිකලෙස් කරගන්න මේ නිකලෙස් උත්තරයන්න් වහන්සේලාගේ ඒ තියෙනා වූ සුවදායක ස්වභාවය මේ බුද්ධ ශාසනයේ තියෙන මහා උතුම් ගතිය අපේ හිතවලට දැනෙනවා නේද? ඒ දැනෙනකොට කෙලෙස් බරිත ස්වභාවය හිතෙන් අයින් වෙනවා. තද ගතියක් ඇති වෙනවා හිතේ මම මේ විදිහට ජීවත් වෙන්න ඕනේ කියලා. බුදුරජාණන් වහන්සේ කොයිතරම් නිකලෙස් මේ නිකලෙස් බුදුරජාණන් වහන්සේගේ ඒ උත්තම මහා සංඝරත්නය කියලා අපිට සංඝ ශ්‍රද්ධාව උපදිනවා සංඝාලම්බන ප්‍රීතිය උපදිනවා. එකම දෙයයි හිත හිත බාධා කරයි අපි පින්නන්නේ අපිට. අද ඔය කියන විශ්ව නෑ කියලා. අන්නේ සිතුවිලි ඉඳ තියන්න එපා. ඇයි? අපි සාංගික කරන දානය. මහා සංඝරත්නයේ විදියට අද දවසේ පෙනී සිටින ශ්‍රී ලංකාවේ නොයේකුත් වනසෙනසුන් ආශ්‍රිතව තවත් නොයේකුත් තැන් ආශ්‍රිතව වැඩ ඉන්න ස්වාමීන් වහන්සේලා වගේම විහාරස්ථානවල ගුණ පුරමින් අන් අයට සේවය කරමින් වැඩ වාසය කරන ගෞරවනීය මහා සංඝරත්නය වගේම වෙනත් රටවල තායිලන්තය බුරුමේ ආදී තැන්වල හරි ගිරිදුර්ග වල ඉන්න හිමාලයේ ඉන්න ත්‍රිපාදඩවියේ ඉන්න කොහේ හරි තැනක ಗುಣ තපස් පුරන වික්ෂුන් වහන්සේ එතෙන්ටපත් වෙන්නේ මේවා දැනගෙන ඒ දැනගෙන කටයුතු කරන සියලු වික්ෂුන් වහන්සේලාටයි මේ අත්ෝ සාමීක දානයක් දෙදී සාමීක ආදී ඔක්කොම වික්ෂුන් වහන්සේලා අයිති වෙනවා ඒකින්ද පෞද්ගලිකව දැක්ක එක්කෙනා දෙන්න ගැන හිතන්න යන්න එපා හරිද වික්ෂුන් වහන්සේ ගැන මහා හැඟීමක් දැනට කරගන්න ඕන අපි හරිද ඒව මහා හැඟීමක් ඇති කරගෙන අපි දානමාන පින්කම් ආදී කරද්දී Tamanට මහා ආයතනයක් තියෙන තමන්ගේ චේතනාව පිරිසිදු වුණොත් ඒකින්ද මේවා අපි දැනගන්න ඕනේ මේවා අපි කතා කරන්න ඕනේ ඒකින්දයි සංඝ ගෞරවය නැති වෙගෙන යන කාලයක් මේක. තමන්ගේ පතු දේවල් වලට අපේ පින්නත් නිතාපටු දේවල් වලට දේශපාලනය වගේ දේවල් වලට නැත්තම් පොඩි පොඩි දේවල් වලට කෙනෙකුට පහර ගහනද මහා සංඝරත්නේ භාවිතා කරන සමහර ඇත්ත. ඉතින් ඒ අය දන්නේ නැහැ මහා සංඝරත්නේ තියෙන ගුණයන්. හාමුදුරුවරු කියලා සාංගික කරලා නේද කතා කරනවා. ඒ ඇත්ත දන්නේ නැහැ සංගරත්නයේ තියෙන ගුණය. මේකින් දා අපි අපි මේ පිළිබඳව බෞද්ධත්ව විදියට නිවැරදි සංකල්පනාවකට නැවත නැවත එන්න ඕනේ. නැවත නැවත නැවත නැවත එන්න ඕනේ. තියෙන සංකල්පනා තව තව වර්ධනය කරගන්න ඕනේ. ඊළඟට පින්වත්නි අර ලැබෙන ලාභය ලැබෙන දේ පහත් කරලා උසස් කරලා හිතන්නේ නැහැ වගේම ඊළඟ සන්තෝෂයට කියනවා පටිඝාන සන්තෝෂය කියලා. ඒ මොකද අයින් කරගන්නවා මොනවද අයින් කරගන්නේ මේ වෙනසුන පිළිබඳව තණ්හා දෘෂ්ටි අයින් කරගෙන වාසය කරනවා. මේ වෙනසුන නැවත දැකීමේ ආසාවක් Taman තියෙනවා නම් ඒක අයින් කරගන්නවා. මෙනෙහි කළා මෙනෙහි කළා මෙනෙහි කළා ඒක දුරු කරගන්නවා. මේක මගේ මරණයෙන් කෙලවරවන්නේ මේක මගේ මරණයට පෙර කෙලවරවන්නේ මේවා විනාශ වෙන දේවල්ය මේවා අනිත්‍ය ස්වභාවයේ තියෙන දේවල්ය මේවා අනාත්ම ස්වභාවයේ තියෙන දේවල් මේවා දුක්ඛ ස්වභාවයේ තියෙන දේවල් වල කියලා සංහාව වයින් කරගන්නවා මේක මගේ කරලා ගන්න බෑ මගේ ශරීරයවත් අඩුම ගන්න මගේ කරලා ගන්න බැයි නම මගේ සිතවත් අඩුම ගන්න මගේ කරලා ගන්න බැරි කොට මේ මේ එක එක එක එක වෙන් හැදිච්ච දිරණ ස්වභාවයේ තියෙන මේ සෙනසුන මගේ කරලා ගන්න බෑ මේක මගේ කරන්න පුළුවන්කමක් නැති බව තේරුම් අරගෙන ඒ මගේ කියන දෘෂ්ටිය බැහැර කරගන්නවා අපි පින්නත් ඒක බැහැර කරගන්න පුළුවන්කම තියෙනවා. ඉතින් එතකොට අන්න එහෙම තණ්හා දෘෂ්ටියෙන් අයින් වෙලා කටයුතු කරන එකට කියනවා පටිඝහන සන්තෝෂය කියලා. හරිද? මේ ඔක්කොම නෙක්ඛම්ම නෙක්ඛම්ම සහගත සෝමනස්සයන්. නෙක්ඛම්ම සහගත සෝමනස්සය සම්මා සම්බුදුරජාණන් වහන්සේ දේශනා කරනවා. නෙක්ඛම්ම සහගත සෝමනස්සය උපදවා ගන්න ඒ සෝමනස්සයෙන් කුමක්ද ප්‍රහාණය වෙන්නේ? ගේහනිසිත සෝමනස්සේ ප්‍රහාණය වෙනවා කියලා. පංචකාම සම්පත්තිය නිසා උපදනා වූ යම්කිසි සන්තෝෂයක් තියනවාද ආන් ඒක නැති කරගන්න නම් ඔන්න වෙන එකම සහගත සෝමනස්සේ උපදවා ගන්නද කියලා. ඒතකොට හිත ඒකේ ඇලෙනවා පින්නත් නේ. ආන් එහෙම ක්‍රමවේදයක් තමයි මේ අරියවංශිකයා භාවිතා කරන්නේ. අරියවංශිකයා ළඟ පැහැදිලිවම පැහැදිලි ක්‍රමයක් තියෙනවා. මේක නිකන් ඉබේ පහළ වෙන එකක් නෙවෙයි. අපි මේවා ගැන පොඩි ඉවක් අල්ලන්න ඕන කියලා මම කියන්නේ. හරි. දැනෙන්න ඕන අපිට. මේ ලෝකේ මං ඔහේ කාලා බීලා ඇඳලා නාලා හින්නවා. නේද? උදේ ඉඳන් හැන්දෑව වෙනකන් ඔහේ ඉන්න ඔහේ ඉන්නවා ඉතින්. මේ මම ලැජ්ජා කරනවා යත්තන්ට. හුඟක් අය ඔහේ ඉන්නවා. නේද? ඔහේ ඉන්නවා කියන්නේ මොකද්ද? නැගිට වෙලා වෙනවා ඉතින් ඔහේ ඉන්නවා. හිතට දැනෙන්නේ මොකද්ද? දැනෙන දේවල් ක්‍රියාත්මක කර කර එහා පැත්තේ ගෙදර ගැන පොඩ්ඩක් කල්පනා කරලා නේද? අනුන්ගේ දේවල් ගැන ටිකක් හොය හොය ඔහේ කාලා, ඔහේ නාලා, ඔහේ බුදියලා නේද? පරිපුර බුදියන එකයි සමහර අය කියලාදී. කාලක් බුදියන්න ඕනේ, නාලක් බුදියන්න ඕනේ නේද? ඉතින් මේ විදිහට ඔහේ ඔහේ ජීවත් වෙන්නේ නැතුව Tamanට මේ ජීවිතේ කළ යුතු දේවල් වගේක් තියෙනවා කියලා තේරෙන්න ඕනේ. හ්ම් මට මට ලද දේ මට ලද උරුමයක් මේක. හරි. මේ විදිහට අපිට බොහෝ දේවල් තව මේ සන්තෝෂය ගැන කතා කරන්න තියෙනවා. මොකද කියන්නේ නීරසද රසද? නීරස නෑ මේවා කතා කරන්නේ. මේ අපි කල් අරගෙන කතා කරා. අපි දැනගන්න ඕනේ වික්ෂුන් වහන්සේගේ ජීවිතය ගැන. අපි දැනගන්න ඕනේ මේ ලෝකේ මම ආය ආය මතක් කරගෙන මෙන්න මේ වචනේ මතක් තියාගන්න. ලෝකේ රසය රහසේ රහසේ විඳින උත්තම චින්තකයෝ ලෝකේ පහළ වෙනවා. බුද්ධ ශාසනය තියෙන කාලේ. හ්ම්. ඒ ඇත්තෝ ලෝකේ රසය විඳිනවා. ඒ තමයි නෙක්ඛම්ම රසය. හරි. එහෙම නැතුව මේ ගේහනිස්සිත සැපය ඒක හරීම පීඩාකාරී හර්කස සැපයක්. රළු සැපයක් ඒක. හරි. ඕලාරික සැපයක්. ඒ සැපය හරි පීඩාකාරී වෙන්නේ ඒකෙන්ද හරියට දුක් උපදිනවා. එහෙම නැත්නම් ඉතා සෞම්‍ය, ඉතා සුමුදු, ඉතාම අලංකාර ඊටාම සුන්දරව ලෝක රසය විඳින ඒ උත්තරමයන්න් වහන්සේලාගේ ජීවිතයට මමත් ටික ටික සමීප වෙන්න ඕනේ කියලා අදිස්ථානයක් මේ අත්පත් කරගන්න ඕනේ. මගේ ජීවිතේට අර්ථයක් සපයන්න ඕනේ කියලා අදිස්ථානයක් ඇති කරගන්න ඕනේ. ඉතින් හෙට දවසෙත් අපි මේවා පිළිබඳව වික්ෂුන් වහන්සේගේ ජීවිතය පිළිබඳ සාකච්ඡා කරන්න ඉඩ ලබා ගනිමින් අද දවසේ ධර්ම දේශනාව මෙතනින් අපි නිමාවටපත් කරනවා. ඊවසේ ඉඳන් මේ ධර්මයේ ශ්‍රවණය කරපු මේ පින්වත් අයට මේ ධර්ම දේශනාව ලබා දෙන්න දායකත්වය ලබා දුන්නේ පින්වත් මේ මේ මැදිරියේ ඉන්න මේ පින්වත් පිරිස. සමනුත් ධර්මයේ ශ්‍රවණය කරලා අන් අයටත් ධර්මයේ ශ්‍රවණය කරන්න අවස්ථාවක් දායකත්වයක් ලබා දුන්න මේ පින්වත් පිරිසට අපි ප්‍රාර්ථනා කරමු අධිෂ්ඨාන කරමු ඔබ අප හැමදෙනාම තුල ජනිතුනාව සියලුම පුණ්‍ය ශක්තිය මේ අත්සන්ට අයිති අනුමෝදන් වෙලා හේතු වෙලා මේ හැමදෙනාටම